ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන්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 ධර්මයන් අතර පරමාර්ථ ධර්ම කොට්ටාසයන්ට අයිති වන ධර්මතාවයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ අනුව අපේ පසුගිය දිනෙහිදී සාකච්ඡා කළේ චිත්ත වීති පිළිබඳව. ඒ චිත්ත වීති පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපේ මූලික වශයෙන්ම ඉගෙන ගත්තා මේ චිත්ත වීති මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පංචද්වාරික වීති සහ මනෝද්වාරික වීති වශයෙන්. ඒ අනුව පංචද්වාරික වීතියත් කොටස් පහක් වශයෙන් කොටස් කළා. ඒ කියන්නේ චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික වීති, ගානද්්වාරික වීති, ජීවහාද්්වාරික වීති සහ කායද්්වාරික වීති වශයෙන්. ඒ ආකාරයෙන් චිත්ත වීති පහළ වෙනකොට දැන් චක්කුද්්වාර චිත්ත වීතියත් අපේ කොටස් වශයෙන් ප්‍රභේද කරලා සාකච්ඡා කළා. ඒ අනුව මේ චක්කුද්්වාරික චිත්ත වීතීන් වශයෙන් චිත්ත වීති 15ක් පහළ වෙනවා කියලා ඉගෙන ගත්තා. කියන්නේ චිත්ත වීතීන් පංචද්වාරික චිත්ත වීතීන්ගේ විෂය ප්‍රවෘත්ති හැටියට අපි සාකච්ඡා කළා අතිමහන්තාරම්මන මහන්තාරම්මන පරිත්තාරම්මන සහ අතිපරිත්තාරම්මන වශයෙන්. ඊටු මේවා විෂය ප්‍රවෘත්ති කියලා හැඳින්වුවේ ඒ ආරම්මණයේ තියෙන ප්‍රකට සහ අප්‍රකට භාවය අනුව තමයි මේ විෂය ප්‍රවෘත්ති හතරක් ප්‍රභේද වශයෙන් සලකලා තියෙන්නේ. ඒ අනුව අපි අතිමහන්තාරම්මන චිත්ත වීති එකක් ඉගෙන ගත්තා. ඊළඟට මහන්තාරම්මන වීති දෙකක් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා දැන් පරිත්තාරම්මන වශයෙන් වීති 6ක් ඉගෙන ගත්තා. අතිපරිත්තාරම්මන වශයෙන් වීති 6ක් ඉගෙන ගත්තා. ඒ අනුව තමයි එතන එතන ඔක්කොම තියෙන අතිපරිත්තාරම්මන වීති 6යි, පරිත්තාරම්මන වීති 6යි. ඊළඟට මහන්තාරම්මන වීති 2යි, අතිමහන්තාරම්මන වීතියයි. ඒ අනුව තමයි 15ක්. ඒ 15 ඒ විදිහටමයි සෝතද්වාරික වශයෙන්ුත් 15ක් පහළ වෙනවා. ගහනද්වාරික වශයෙන්, ජීවහාද්වාරික වශයෙන්, කායද්වාරික වශයෙන් 15 බැගින් පහළ වෙනවා. ඒ අනුව තමයි පංචද්වාරික වීති සියල්ල 75ක් හැටියට ඉගෙන ගත්තේ. ඒතර ඒවා මතකයිනේ. ඒතර අද දිනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝද්වාරික වීති පිළිබඳව. එතනදී දැන් පංචද්වාරික වීති පහළ වුණේ අපගේ මේ ద్వාරයන්ට ගැටෙන ආරම්මණයන් උපනිශ්‍රේ කරගෙන. ඒතර අපි ඉගෙන ගත්ත දැන් චක්කු ප්‍රසාදේ ආරම්මණයක් ගැටීම තුල චක්කුද්්වාරික වශයෙන් ඒ ආරම්මණය ගැටීම උපනිශ්‍රේ කරගෙන චිත්ත වීතියක් පහළ වෙනවා කියලා. එතකොට චිත්ත වීතිය ඇති වුණු පමණින් අපිට රූපය පිළිබඳව මනා අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ රූපය අරමුණු කරපු චිත්ත වීතිය අරමුණු කලේ රූපයක් ගැටුණා කියන එක පමණයි රූපයක් හැටියට. නමුත් ඊට පස්සේ ඒ චිත්ත වීති අවසන් වුණාට පස්සේ ඒ චක්කුද්්වාරික වීති අවසන් වුණාට පස්සේ ඒ අතීත රූපේ අරමුණු කරගෙන එතන අතීත රූපය කියලා කිව්වේ දැන් රූපයක ආයුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ 17යි. එතකොට දැන් චිත්තක්ෂණ 17 ගෙවිල යනකොට තමයි ඒ චිත්ත වීති අවසන් වෙන්නේ. එතකොට ඒ රූපයත් නිරුද්ධ වෙලා. එතකොට ඒ රූපය අතීත වශයෙන් අරමුණු කරගෙන ඒහා සමගාමීවම තවත් මනෝද්වාරික වශයෙන් චිත්ත වීති හතරක් පහළ වෙනවා. ඒ චිත්ත වීති හතරක් පහළ වෙනකොට අපි කව ඒ ඊළඟට ඒ අතීත රූපේ අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ චිත්ත වීතිය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒ රූපයට අපි යමක් යම් නාමයක් භාවිත කරනවා නම් ඒ නාමය අරමුණු කරගෙන ඊට පස්සේ නැවතත් මනෝද්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ නමින් පැවසෙන අර්ථය අරමුණු කරගෙන තවත් මනෝද්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා එතකොට ඒ චිත්ත වීතිය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි අන්න ඒ දැකපු රූපයේ පිළිබඳව මනා අවබෝධයක් Tamanට ඇති වෙන්නේ. ඒ අනුව තමයි ඒ චිත්ත වීතිය ඇතිවන ජවන් සිත් තමයි අපි පැහැදිලි කරේ කර්මපත බවටපත් වෙනවා කියලා. ඒ වගේම තමයි ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්න සමත් බලවත් කර්මයක් බවටපත් වෙන්නේ. ඒතර අනිකොත් චිත්ත වීතීන්ගේ පහළ වෙන ජවන් සිත් වලින් කෙරෙන්නේ ප්‍රවෘත්ති විපාක ලබා දීමක් පමණයි. ඒව තරම් බලවත් දේවල් නෙවෙයි. ඉතින් ඒකත් මම මේ මතක් කරේ නැවතත් ඒ දේවල් සිහිපත් කරගන්නට අවශ්‍ය නිසා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති පිළිබඳව ඉගෙන ගන්න. ඒතර මනෝද්වාරික චිත්ත වීති හැටියට අපි ඉගෙන ගන්න. දැන් මනෝද්වාරයට ආරම්මණයක් ගැටුනහම ඒ තුල පහළවන චිත්ත වීතියන්ගේ ස්වභාවය කවරක්ද පිළිබඳව ඉගෙන ගන්න. ඒතර අපි දැන් නොඑක් විට කල්පනා කරනවා කියලා කියන්නේත් ඒ දෙයම තමයි. ඒ මනෝද්වාරික වශයෙන් චිත්ත වීති පහළ වීම තමයි අපි කල්පනා කරනවා කියලා කියන්නේ. අපි හිතනවා කියලා කියන්නේ. මේ ඔක්කොම මනෝද්වාරික චිත්ත වීති පහළ වීම. ඊට මනෝද්වාරික චිත්ත වීති මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. දැන් අපි ඒකේ තියෙන විෂය ප්‍රවෘත්තිය තමයි විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා හඳුන්වන්නේ. එතන විභූතාරම්මන කියලා හඳුන්වන්නේ ප්‍රකට ආරම්මණය. අවිභූතාරම්මණය කියලා හඳුන්වන්නේ අප්‍රකට ආරම්මණය. ඒතර විභූතාරම්මන වශයෙන් චිත්ත වීති පහක් පහළ වෙනවා. ඊළඟට අවිභූතාරම්මන වශයෙන් චිත්ත වීති දෙකක් පහළ වෙනවා. එතකොට දැන් අපි ඉගෙනගෙන තියනවා දැන් චිත්ත වීතියක් කොහොමද පංචද්වාරික වශයෙන් පහළ වුණේ කියලා. ඒතර මෙතනදී ඒ නුවණත් උපයෝගී කරගෙන මනෝද්වාරික චිත්ත වීතීන් හඳුනා ගන්න පහසුයි. දැන් එතන මනෝද්වාරික චිත්ත වීතිය නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. දැන් කාමවචර ජවන් වශයෙන් පහළවන චිත්ත වීතියක් තියෙනවා. අර්පණා ජවන් වශයෙන් පහළවන චිත්ත වීතිය තියෙන මනෝද්වාරික වශයෙන්. ඒතර කාමවචර ජවන් වශයෙන් පහළවන මනෝද්වාරික වීති කියලා කියන්නේ මේ කාමාවචර නැත්නම් කාම ආරම්මණයක් අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් පහළවන චිත්ත වීති හඳුන්වනවා කාමජවන වීති කියලා. නෝ මනෝද්වාරික වශයෙන්. ඊළඟට අර්පණාජවන වීති කියලා හඳුන්වන්නේ දැන් ධ්‍යාන මාර්ගඵල වශයෙන් මනෝද්වාරික වශයෙන් ඇතිවන චිත්ත වීති තමයි අර්පණාජවන වීති කියලා හඳුන්වන්නේ. එතකොට මෙතන ඒ ඔස්සේ සිහිපත් කරනකොට දැන් මේ කාමවචර ජවන හැටියට පහළවන මේ මහන්තාරම්මන අතිමහන්තාරම්මන බෙහෙදයක් නෙවෙයි මෙතන තියෙන්නේ විභූත අවිභූත කියලා. ඒතර අතන අතිමහන්තාරම්මණය කියලා කිව්වේ ප්‍රකට ආරම්මණය. අන්න ඒ වගේ තමයි මනෝද්වාරයේ විභූත ආරම්මණය කියන්නේ ප්‍රකට ආරම්මණය. එතකොට අප්‍රකට ආරම්මණය අපි හඳුන්වුවා පරිත්ත අතිපරිත්ත වශයෙන්. දැන් මෙතනදී හඳුන්වන්නේ අවිභූත වශයෙන්. ඒ කියන්නේ අප්‍රකට ආරම්මණය. ඒ කියන්නේ චිත්තක්ෂණ අර මනෝද්වාරයේ ගැටෙනකොට චිත්තක්ෂණේ 6ක් 7ක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙන ආරම්මන තමයි මෙතන අවිභූත කියලා හඳුන්වන්නේ. විභූත ආරම්මන කියලා හඳුන්වන චිත්ත වීති පහක් දැන් ඔයයන්ට පේනවා. එතකොට එතන චිත්ත වීති පහක් හඳුන්වන්නේ මේ චිත්තක්ෂණ 17ක්ම ආවුෂ තියෙන වීති හැටියට. එතකොට දැන් මෙතන පළවෙනි වීතිය තමයි අර මූලික වශයෙන් මේ යම්කිසි ආරම්මණයක් පහළ වෙනකොට ඒ පහළ වෙච්ච ආරම්මණය කියන්නේ දැන් අපි තේරුම් ගන්නට ඕන මේ හැම ආරම්මණයකටම දැන් රූපාරම්මණයක් හෝ ශබ්දාරම්මණයක් ආදී වශයෙන් පවතින මේ ආරම්මන ගැන කල්පනා කරනකොට අපි ඉගෙන ගන්න රූප 28 තුල තියෙන රූපයන්ගේ ආවුෂ එක හා සමාන නැහැ. වෙනස් වෙනවා. දැන් හැම රූපයකම ආවුෂ චිත්තක්ෂණ 17ක්ම නෙවෙයි. චිත්තක්ෂණ 17ක් ආයු නැති රූපයන් තියෙනවා. දැන් රූප 28 අතරින් රූප 6ක් තියෙනවා චිත්තක්ෂණ 17ක් ආයු නැති. ඒ කියන්නේ දැන් ඔයත් වහලා තියෙනවා මේ වෙනකොටත් කාය විඥප්ති රූප, වාක් විඥප්ති රූප කියලා රූප කොටස් දෙකක්. ඒ වගේම උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා රූප හතරක් ඉගෙනගෙන තියෙනවා. ඒතර මෙන්න මේ රූප හයට චිත්තක්ෂණ 17ක් ආයුෂ නැහැ. ඒතර මේකේ කාය විඥාප්තියට ආයුෂ තියෙන එක චිත්තක්ෂණයයි. වාක් විඥාප්තියට ආයුෂ තියෙන්නේ එක චිත්තක්ෂණයයි. ඊළඟට උපචය සන්තති කියන දෙකට ආයුෂ තියෙන්නේ එක චිත්තක්ෂණයයි. අනිච්චතා කියනකොට එතනත් ආයුෂ තියෙන්නේ එක චිත්තක්ෂණයයි. ජරතා කියන රූපයට අන්න එතන තියෙනවා චිත්තක්ෂණ 49ක්. ඒතර එතනත් චිත්තක්ෂණ ඒ කියන්නේ කුඩාක්ෂණ 49ක් තියෙන්නේ. ඒ අනුව පැහැදිලි ඒ එකටවත් චිත්තක්ෂණ 17ක අවශ්‍ය ප්‍රමාණයක් නැහැ කියලා. ඒතර ඒ රූප 6 තමයි චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති රූප. ඊළඟට තවත් තියෙනවා ධර්මතා කොටාසයන් චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති. ඒ තමයි දැන් චිත්තචෛසික ධර්මයන්. චිත්තචෛසික ධර්මයන්ටත් චිත්තක්ෂණ 17ක් ආවුෂ නැහැ. දැන් සිතක ආවුෂ ප්‍රමාණය කොතෙක්ද? එක චිත්තක්ෂණයයිනේ. ඒ කියන්නේ කුඩාක්ෂණ 3යි. උප්පාද, තිතිභංග. එච්චරයි අවශ්‍ය තියෙන්නේ. චෛසික ධර්මයන්ගේ අවශ්‍යත් එපමණයි. ඒ කියන්නේ කුඩා කියන්නේ එක චිත්තක්ෂණය. ඒ කියන්නේ කුඩාක්ෂණ 3ක්. උප්පාද, තිතිභංග. ඒතර ඒතර චිත්තචෛසික ධර්මයන්ටත් චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැහැ. එහෙනම් මේ අපි ඉගෙන ගන්න චිත්තක්ෂණ 17ක් අවශ්‍ය ඇති විභූතාරම්මන වශයෙන් මේ පහළවන චිත්ත වීති පහ තුල යම් කිසි වෙලාවක හිතන්න මේ රූපයක් දැකලා ඒ රූපය උපනිශ්‍රය කරගෙන මනෝද්වාරික චිත්ත වීතියින් පහළ වෙනවා කියලා. එතකොට අන්න රූපාරම්මණයක් උපනිශ්‍රය කරගෙන චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති ඒ රූපාරම්මණය මනෝද්වාරයේ ගැටෙනකොට ඒ කියන්නේ ආරම්මණය එක චිත්තක්ෂණයක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටුනහම අන්න එතන පහළ වෙනව පළවෙනි විභූතාරම්මන චිත්ත වීතිය. ඒ චිත්ත වීතියේ ආයුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ 17යි. ඒ චිත්තක්ෂණ 17 කියලා අපි හඳුන්වන්නේ අර තියන්නෙන් අපි පෙන්වන්නේ අතීත භවාංග කියලා. ඒතරන් අතීත භවාංග ඊළඟට භවාංග චලන භවාංග උපච්ඡේද දැන් මෙතන පංචද්වාරික නෙවෙයි තියෙන්නේ. දැන් මෙතන හඳුන්වන්නේ මනෝද්වාරික වශයෙන්. ඒ මනෝද්වාරික වී තියෙන්නේ. එතකොට අර විදිහට මෙනු අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද මනෝද්වාරික වශයෙන් මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඊළඟට පහළ වෙන්නේ ජවන් සිත්. අන්න ජවන් සිත් හතක් පහළ වෙනවා. ඊළඟට තදාරම්මන පහළ වෙලා භවංගයට වැටෙනවා. අන්න පළවෙනි චිත්ත වීතිය. එතකොට දෙවෙනි චිත්ත වීතිය තියෙන්නේ රූ ඒ ආරම්මණය හටගෙන චිත්තක්ෂණ දෙකක් ඉක්මිලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙනවා. අන්න එතකොට පහළ වෙනට අතීත භවාංග දෙකක්ම ඉක්මිලා ගිහිල්ලා. දුර අතීත භවාංග දෙකක් ඉක්මිලා ගියාට පස්සේ ගැටුනහම භවාංග චලනය වෙනවා. ඊට පස්සේ භවංග උපච්ඡේද ඊළඟට මනෝද්වාරා වජ්ජන ජවන් සිත් පහළ වෙනවා. තදාරම්මන දෙකක් පහළ වෙලා ඊළඟ ටික භවාංග සිත් වලින් පිරලේ චිත්ත වීතියත් අවසන් වෙනවා. ඊළඟට තුන්වෙනි චිත්තයේ හැටියට පෙන්වන්නේ ඒ ආරම්මණය හටගෙන චිත්තක්ෂණ තුනක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙනවා. යනු තම අර අර තී කියලා අකුරු තුනක් ඉස්සරහින් තියෙන මේ ඉක්මලා ගියපු අතීත භවාංගය දක්වන්න. ඒතර ඒ අනුව ඒ චිත්තක්ෂණ තුනක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙනවා. භවාංගයේ චලනය වෙනවා. ඊට පස්සේ භවංග උපච්ඡේද ඊට මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඉන් අනුතුරුව ජවන් සිත් පහළ වෙලා තදාරම්මන සිත් දෙකක් පහළ වෙලා භවාංග සිත් වලින් ඉතිරි ටික පිරීලා චිත්ත වීති අවසන් වෙනවා. ඊළඟ හතරවෙනි චිත්ත වීතියේදී තියෙන්නේ චිත්තක්ෂණ හතරක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටුනහම එතන චිත්ත වීතියක් පහළ වෙන අර විදිහටම භවාංගයේ චලනය වෙනවා භවංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් සිත් පහළ වෙලා තදාරම්මන දෙකක් පහළ වෙලා භවාංගයෙන් සිත නැවතත් ඒ චිත්ත වීතිය අවසන් කරනවා. ඊළඟට පස්වෙනි මනෝද්වාරික චිත්ත වීතියදී කෙරෙන්නේ ඒ ආරම්මණය හටගෙන චිත්තක්ෂණ පහක් ඉක්මලා ගිහිල්ලා මනෝද්වාරයේ ගැටෙනවා. අනේ ගැටුනහම අර ආකාරයටම භවංගේ චලනය වෙලා භවංගුපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් සිත් පහළ වෙලා ඊළඟට තදාරම්මණයන්ගෙන් චිත්ත වීතිය අවසන් වෙනවා. ඒතර මේ පහ තමයි මනෝද්වාරික චිත්ත වීති හැටියට හඳුන්වන්නේ විභූතාරම්මන වීති පහ. ඒතර මොකක්ද මේ චිත්ත වීති තුල දකින්නට තියෙන වෙනස් බව. ඒතර මෙතන දකින්නට තියෙන වෙනස් බව තමයි ආරම්මනෙහි තියෙන අර ආරම්මණය හටගෙන මනෝද්වාරේ ගැටෙන්න ගතවන කාලයට අනුරූපීව තමයි මෙතන සිත් පහක් හැටියට දක්වලා තියෙන්නේ. දැන් මේ දක්වාම ඒක ප්‍රකට අරමුණක් හැටියට තමයි දක්වන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රකට අරමුණක් හැටියට දක්වනවා කියලා කියන්නේ දැන් මේ දැන් චිත්තක්ෂණ පහක් ඉක්මලා ගිහිල්ලා හයවෙනි චිත්තක්ෂණේ භවාංගයේ ගැටෙනකොට එතනදි තමයි මේ භවාංගයේ චලනය වෙන්නේ. ඉතින් ඊට පස්සේ භවං උපච්ඡේද වෙලා මනෝද්වාරාවජ්ජනෙන් අනතුරුව ජවන් සිත් පහළ වෙලා තදාරම්මණයන්ගෙන් චිත්ත වීති අවසන් වෙනවා. ඉතින් මේ දක්වාම ආරම්මණය ප්‍රකටයි. Taman හොඳට මේ ආරම්මණය දැනගන්නවා. ඉතින් මෙතන මේ චිත්තක්ෂණ දැන් චිත්ත වීති පහක් හැටියට දක්වලා තියෙන්නේ අර ආරම්මණය ගැටෙන්නට ගත වෙන කාලයට අනුරූපීව. ඒතර එක චිත්තක්ෂණයක් එක්මිලා ගිහිල්ලා ගැටෙන ආරම්මණය චිත්තක්ෂණ දෙකක් ඉක්මලා ගිහිලා ගැටෙන ආරම්මණය, චිත්තක්ෂණ 3ක් ඉක්මලා ගිහිල්ලා, 4ක් 5ක් ඉක්මලා ගිහිල්ලා ගැටෙන ආරම්මණය. ඒ අනුව තමයි විභූතාරම්මන වශයෙන් චිත්ත වීති පහක් හැටියට දක්වන්නේ. ඊළඟට තියෙන අවිභූතාරම්මන කියලා චිත්ත වීති දෙකක්. ඒ කියන්නේ චිත්තක්ෂණ 6ක් ඉක්මලා ගිහිල්ලා භවාංගයේ ගැටෙනවා. ඊළඟට චිත්තක්ෂණ 7ක් ඉක්මලා ගිහිල්ලා භවාංගයේ ගැටෙනවා. මෙන්න මේ පහළ වෙන සිත් දෙක හඳුන්වන්නේ අවිභූතාරම්මන චිත්ත වීති දෙක හැටියට. ඒක දැන් Tamanට පැහැදිලියි. දැන් එතන දැන් චිත්තක්ෂණ මේවටත් 17ක්ම අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේවා දැන් පැහැදිලි මේ අතීත භවාංග 6ක්ම ඉක්මලා ගිහිලා තියෙන්නේ දැන් අතීත භවාංග 6ක්ම ඉක්මලා ගිහිල්ලා 7 වෙනි චිත්තක්ෂණේදී තමයි මනෝද්වාරයේ ගැටෙන්නේ. ඒ අනුව තමයි භවාංගයේ චලනය වෙලා භවං උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් සිත් 7ක් පහළ වෙලා ඊළඟට තව 17ක් වෙන්න ඕන නිසා ඉතිරි එක භවාංගයෙන් පිරීලා ඒ චිත්ත වීති අවසන් වෙනවා. මේවා එතරම් ප්‍රකට නැති අරමුණු. ඒ නිසා තමයි අවිභූත කියලා හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි චිත්ත වීතියේදී චිත්තක්ෂණ 7ක් ඉක්මලා ගිහිල්ලා තමයි අටවෙනි චිත්තක්ෂණය තමයි භවාංගය ගැටෙන්නේ. ඒ අනුව තමයි භවාංග චලනය වෙලා භවංග පච්ඡේද මනෝද්වාරා වජ්ජන එතන ජවණයෙන් චිත්ත වීති අවසන් වෙනවා. ඒ රූපේ ඒ ගැටෙන ආරම්මනේ ආයුෂ් ප්‍රමාණයට අනුරූපීව. ඒ අනුව තමයි අවිභූතාරම්මන වශයෙන් චිත්ත වීති දෙකක් හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර දැන් Tamanට මේවා ආදුනික වශයෙන් දැනුණට දැන් සැබෑ ක්‍රියාකාරීත්වය මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් පංචද්වාරික චිත්ත වීති හඳුනා ගැනීම පහසු වුණත් මනෝද්වාරික චිත්ත වීති හඳුනා ගන්න අපහසු වෙන්නේ මේවා තරම් ප්‍රකට නැති නිසා. දැන් අතන අපි පංචද්වාරික චිත්ත වේති කියනකොට පැහැදිලිව තේරුණානේ මේ පවසන්නේ මේ වගේ දෙයක් කියලා. ඒතර මනෝද්වාරික වශයෙන් සිදුවන ක්‍රියාකාරීත්වයේ වෙනස තියෙන්නේ මේක මනෝද්වාරික වශයෙන් පහළ වෙන්නේ. දැන් චක්කුද්වාරිකාදී ద్వාරික සිත්වලදී අර පළවෙනි චක්කුද්වාරික සිත විතරයි මේ චක්කු ප්‍රසාදය අරමුණු කරගෙන පහළ වුණේ. ඊට පසුව ඇතිවන හැම සිතක්ම පහළ වුණේ මනෝද්වාරික වශයෙන්මයි. පැහැදිලි නේක? ඒතර ඒ අනුව තමන් උත්සාහ ගත්තොත් මේ පවසන දේ තේරුම් ගන්න තරම් අපහසුතාවයක් හටගන්නේ නැහැ. දැන් ඉතිරි චිත්තක්ෂණ දෙකත් ඉගෙන ගන්නකොට ඒක තවත් ප්‍රකට වේවි. ඒතර දැන් ඔක්කොම මනෝද්වාරික වශයෙන් තියෙනවා චිත්ත වීති 9ක්. ඒ චිත්ත වීති 9න් තමයි අපි මුලින්ම පැහැදිලි කළේ චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති විභූතාරම්මන වීති පහක් සහ චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති අවිභූතාරම්මන වීති දෙකක් හැටියට. ඒතර එතන හතක් තියෙනවා. ඊට පස්සේ තවත් තියෙනවා මනෝද්වාරික චිත්ත වීති දෙකක්. චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති විභූතාරම්මන වීතියක් සහ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අවිභූතාරම්මන වීතියක් කියලා. ඒතර දැන් මෙතනදී හැම වෙලාවකම දැන් චිත්තක්ෂණ 17ක් ආවෝෂ ඇති රූප හෝ වෙනත් ආරම්මන පමණක් නොවේයි මනෝද්වාරයේ ගැටෙන්නේ. දැන් අපි ළඟට තේරුම් ගන්නට ඕන චිත්තක්ෂණ 17ක් ආවෝෂ නැතිව මනෝද්වාරයේ ගැටෙන ආරම්මණයන් මොනවද කියලා. එතකොට තවත් හොඳට මේක පැහැදිලි වේවි. දැන් පළවෙනි චිත්ත වීතිය හැටියට දක්වන්නේ චිත්තක්ෂණ 17ක් ආවෝෂ නැති විභූතාරම්මන වීතිය. ඒක පටන් ගන්නකොට දැන් ඔය ඇත්තන්ට පැහැදිලිව පේනව ඇති අනිත් චිත්ත වේති ප්‍රස්ථාරගත කරනකොට ඉක්මිලා ගියපෝ කාලයක් දැක්කුවා අතීත භවාංග හැටියට. නමුත් චිත්තක්ෂණ 17ක් ආවෝෂ නැති චිත්ත වේතියෙන් වල අතීත භවාංගයක් දක්වන්නේ නැහැ. කවරක් නිසාද? ඒවා චිත්තක්ෂණ 17ක් ආවෝෂ නැති නිසා උපාදක්ෂණයේම භවාංගයේ ගැටෙනවා. ඒතර ඒ අනුව තමයි මෙතන පළවෙනි විභූතාරම්මන වීතිය දක්වලා තියෙන්නේ. අර එතන භවාංග සිත දක්වලා තියෙන අතීත භවාංගය කියන එක හඳුන්වන්න නෙවෙයි. මේ පැවැත්වෙමින් එන භවාංග චිත්තය පිළිබඳව හඳුන්වන්නයි මේ භවාංගය කියලා නම් කරලා තියෙන්නේ. ඒතර එහෙම නැති වුණහත් ප්‍රකට වශයෙන්ම මනෝද්වාරයේටම වැටෙන ආරම්මණයක් එකේ එල්ලේම මනෝද්වාරයේ ගැටෙනවා. ඒ අනුව භවාංගයේ චලනය වෙනවා ඊළඟට භවං උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ඊළඟට ජවන් සිත් හතක් පහළ වෙනවා තදාරම්මන සිත් දෙකයි භවාංගයෙන් සිත නැවතත් අවසන් වෙනවා. ඒතර පැහැදිලි දැන් මේ චිත්ත වීතියේ චිත්තක්ෂණ 17ක් ආවුෂ නැහැ කියලා. ඒතර චිත්තක්ෂණ 17ක් ආවුෂ නැතිව මේ පළවෙනි චිත්තක්ෂණ 17ක් ආවෝෂ නැති විභූතාරම්මන වීතියට අරමුණු වශයෙන් ගැටෙන්නේ කවරාකාර ආරම්මණයන්ද. ඒක දක්වනවා අතීත අනාගත වර්තමාන වශයෙන් පවත්නා කාමාවචර චිත්තචෛසික ධර්ම ගැටෙනවා. ඊළඟට දැන් අපි ඉගෙන ගත්තා චිත්තක්ෂණ 17ක් ආවශ්‍ය නැති රූප කොටාස 6ක් පිළිබඳව. දැන් රූප ගැන ඉදිරියේදී රූප කොටාසයේදී පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. දැනට නාමික වශයෙන් සිහිපත් කරගන්න චිත්තක්ෂණ 17ක් ආවුෂ නැති රූප 6ක් පැහැදිලි කරා. ඒ කියන්නේ කාය විඥප්ති වාක් විඥප්ති කියන විඥප්ති රූප දෙකයි උපචේ සම්තිත ජරතා අනිච්චතා කියන හතරයි. මේ හයත් මේ වීතියට අරමුණු වෙනවා. ඊට පස්සේ දැන් පැහැදිලි කරනවා අතීත අනාගත දෙවිසි රූපයනුත් අරමුණු වශයෙන් පැමිණෙනවා. මෙතන අතීත අනාගත දෙවිසි රූපයන් කියලා හැඳින්වුවේ දැන් අපි රූප 28ක් පිළිබඳව අහලා තියෙනවානේ. මම රූප ගැන මෙතනදී විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ රූප 28න් චිත්තක්ෂණ 17ක් ආවුෂ නැති රූප 6 මේ වීතියට අරමුණු වෙනවා. ඒ වගේම දැන් චිත්තක්ෂණ 17ක් ආවුෂ තියෙන ඉතිරි රූප 22ක් තියෙනවානේ. දැන් රූප 28න් මේ 6 අතහැරියාම තව 22ක් තියෙනවානේ. ඒ 22 ආවුෂ ප්‍රමාණය තියෙන චිත්තක්ෂණ 17ක්ම. නමුත් මෙතනදී ඒ රූප 22කින් ගණන් ගන්නේ අතීත සහ අනාගත රූප කියන කොට්ටාසයන් පමණයි. පච්චුප්පන්න රූපාරම්මණය ග්‍රහණය කරන්නේ නැහැ. මොකද පච්චුප්පන්න රූපාරම්මණය මෙතනදි දැම්මොත් එහෙම එන අතීත භවාංගයක් තියෙන්න ඕන. නමුත් අතීත රූපයට හෝ අනාගත රූපය කියලා කියන්නේ දැන් අතීත රූපේ නම් ඉක්මිලා ගියපු රූපය. ඒතර ඒකට තියෙන්න පුළුවන් අතීත භවාංග කියලා කොටාසයක්. අපි දන්නේ කොතෙක් දික්මිලා ගිහිල්ලා තියෙන්නේ කියලා අතීතනේ. පැහැදිලිද මේ කියන කතාව? ඒ කියන්නේ දැන් අත් ඉක්මලාගේ රූපයක් අතීත වශයෙන් මනෝද්වාරයේ ගැටෙනකොට අපිට කියන්න පුළුවන් ද ඒකේ මෙපමණ චිත්තක්ෂණ ප්‍රමාණයක් ඉක්මලා ගිහිල්ලා තියෙනවා කියලා. බැහැනේ. අන්න ඒ නිසා තමයි මෙතනදී අතීත රූපය කියන්නේ අද රූප 28 අතුරෙන් චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙන අතීත රූපය මේ චිත්ත වීතියට අරමුණු වෙනවා. ළඟට අනාගත රූපය. දැන් අනාගත රූප මනෝද්වාරයට ගැටෙනවානේ. දැන් ඒ නිසා අපි මනෝද්වාරික වශයෙන් නොඑක ආකාරයේ දේවල් හිතන්නේ අනාගතය පිළිබඳව. දැන් ගයක් දොරක් හදනකොට හරි නැත්නම් වෙනත් අපි හිතමු තම මොකක් හරි දෙයක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කරලා යමක් පිළිබඳව plan එකක් හරි හදනකොට හිතන මේකේ මම මේ විදිහට හදන්න ඕන කියලා අන්න තමන්ගේ රූපයක් මැවෙනවානේ. අන්න මනෝද්වාරික වශයෙන් ඒකත් රූපයක්. ඒ රූපේ තාම හටගෙන නැති රූපයක්, අනාගත රූපයක්. එතකොට හටගත්තේ නැති රූපයක අපිට පුළුවන් අතීත භවංගයක් දක්වන්න මෙච්චර ප්‍රමාණයක් මේක ඉක්මිලා ගිහිල්ලා කියලා බෑ. අනේ නිසා මේ මනෝද්වාරික වශයෙන් මේ චිත්තක්ෂණ 17ක් ආවශ්‍ය නැති ගන්නකොට මේ 22ක් රූප වලින් ගන්නේ අතීත සහ අනාගත රූපය පමණයි. මොකද වර්තමාන රූපය ගන්නෑ. වර්තමාන රූපය තමයි මේ ගැටෙන්නේ අනිකුත් අපි ඉගෙන ගත්ත මේ පංචද්වාරික වශයෙන් තහ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙන විභූත අවිභූත කියන චිත්ත වීතියෙන් වැළදී දැන් මේ චිත්ත වීතියේදී චිත්තක්ෂණ 17ක්ම අවශ්‍ය නැති නිසා මේ දේවල් ග්‍රහණය කර ගන්නකොට මේ ඉක්මිලා ගියපු ස්වභාවයක් දක්වන්නේ නැහැ පනවන්නත් බෑ ඒවා එකිනෙහිම මනෝද්වාරයට වැටෙනවා ඒක මම උදාහරණයකින් පැහැදිලි කළොත් දැන් Taman නුවණින් හිතන්න Taman දැන් S2 පියාගෙන භාවනා කරනවා දැන් අපි භාවනා කරනකොට මතක් වෙන්නේ භාවනා ආරම්භණය විතරක්ද නෑනේ. දැන් භාවනා කරනකොට මතක් වෙන්නේ භාවනා ආරම්භණය විතරක් නෙවෙයි. අපිට සමහර විට අතීත රූප ගැන මතක් වෙනවා. නේ? අනාගතේ කරන්න තියෙන දේවල් ගැන මතක් වෙනවා. ඊට පස්සේ කාලෙන් අහලා තියෙන දේවල් මතක් වෙනවා. තමන් කියපු දේවල් මතක් වෙනවා. තමන් ඒවට දක්වපු ප්‍රතිචාර, තමන් hina වෙච්ච ආකාරය, හොයේ සිද්ධීන් තමන්ට මතක් වෙනවා. ඒතකොට මේ ඔක්කොම වැටෙන්නේ චිත්ත වීති වශයෙන්නේ, මනෝද්වාරික වශයෙන් වැටෙන්නේ. අන්න ඒ පහළ වෙන චිත්ත වීති තමයි මේ දක්වලා තියෙන්නේ. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති විභූතාරම්මන වීති හැටියට. එතකොට දැන් අපි අතීත දෙයක් අපිට මනසට කල්පනා වෙනකොට එතන චිත්ත වීතියක්න පහළ වෙන්නේ. එතකොට අපි ඕනේ දැන් හිතන්න දැන් භාවනා කරගෙන යනවා. භාවනා ආරම්මණය තුල. හිතන තමන් බුදුගුණ භාවනාවක් කරනවා කියලා ඔන්න අරහං ආදී වශයෙන් ಗುಣ හිත හිතා ඉන්නකොට එකපාරටම මතක් වෙන වෙන ආරම්මණයක් පිළිබඳව. කලින් දුටු දෙයක් පිළිබඳව. ඒතකොට දැන් මේ අරමුණු කරන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච අතීත රූපාරම්මණයක්. පැහැදිලිනේ? අන ඒ අතීත රූපාරම්මණය තුල ගෙවිච්ච අතීත භවාංග පිළිබඳව අපිට සිහිපත් කරන්න පුළුවන් බෑ. එහෙනම් දැන් අරහං කියන බුදුගුණය සිහිපත් කරන යම්කිසි චිත්ත වේතියක් තියෙනවා නම් දැන් අර එකක් මතක් වුණා කියලා කියන්නේ මොකද්ද? එතකොට මෙන්න යන භවාංගයේ ගැටෙනවානේ. අන්න ඒකයි මේ භවාංග කියලා දක්වලා භවාංග චලන කියලා දක්වලා තියෙන අතීත භවාංගයක් නැත්තේ ඒකයි. අන අරහං ආදී බුදුගුණ සිහිපත් කර කර ඉන්න ගමන් වෙන ආරම්මණයක් භවාංගයේ ගැටුණු ගමන් අන්න භවාංගය චලනය වෙනවා භවංගු පච්ඡේද ඊට පස්සේ මනෝද්වාරික සිත් පහළ වෙනවා ඒ ආරම්මණය අරමුණු කරගෙන ඊට පස්සේ ඒ ඔස්සේ ජවන් සිත් පහළ වෙලා තද ආරම්මණයන්ගෙන් නැවත භවංගයට වැටිලා ඒ ඔස්සේ සමහර විට චිත්ත වීති දහස් ගණනක් පහළ වෙන්න පුළුවන් ඒ එක්කටවත් අතීත භවංගයක් දක්වන්න පුළුවන් කමක් නැහැ මොකද ඒවා එක්කෝ ඉක්මලා ගියපු දේවල් එහෙම නැත්නම් එක්ක අනාගතයේ පහළ වෙන්න තියෙන දේවල්. අන්න ඒ අනුව තමයි අපේ සිත තුළ හැම වෙලාවකම මනෝද්වාරික චිත්ත වීති පහළ වෙන්නේ. ඒතර පංචද්වාරික වශයෙන් චිත්ත වීති පහළ වෙන්නේ ඊටාත්ම අඩුවෙන්. වැඩිපුර පහළ වෙන්නේ මනෝද්වාරික වශයෙන්. දැන් දැන් මේ බනහන වෙලාවනේ. දැන් බනහන වෙලාවේ මෙතන අපි S2 අරගෙන ඉන්නවා. නේ? ඒතර අපිට මේ රූප පේනවා. එතකොට අපිට සිතවිලි පහළ වෙන්නේ මේ චක්කුද්්වාරික චිත්ත වියති විතරද පහළ වෙන්නේ නෑනේ අපි මේ හිතයට කොච්චර දේවල් මනසින් හිතනවදනේ කොච්චර මතක් වෙනවද ඒතර අන්න ඒ ඔක්කොම මනෝද්වාරික වීති ඒ මනෝද්වාරික වීති වැටෙන්නේ මේ කියන මේ චිත්තක්ෂණ 17ක් ආවෝෂණ ඇතේ විභූතාරම්මන වීති ඒව තමයි අපි හැම වෙලෙම අර අපි ඇතුළත කතාව කියලා හඳුන්වන්නේ මේ හැම වෙලෙම ඇතුළතින් යනවනේ කතාවක් නේ හැම වෙලෙම තියෙනවා අන් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ චිත්තක්ෂණ 17ක් ආවෝෂණ ඇතේ විභූතාරම්මන වීති දැන් ඊළඟ වීතිය චිත්තක්ෂණ 17ක් ආවුස් නැති අවිභූතාරම්මන වීතිය. ඒතර මේ වීතියෙන් තමයි වැඩිම කොට්ටාසයක් අරමුණු කරන්නේ. මේ අවිභූතාරම්මන චිත්ත වීතියෙන්. මේකට දැන් අපි අර විභූතාරම්මන චිත්ත වීතියේදී චිත්තක්ෂණ 17ක් ආවුස් නැති ඒකෙදි අරමුණු හැටියට පෙන්වුවේ මේ අතීත අනාගත වශයෙන් පවත්නා මේ චිත්තචෛසික ධර්ම කාමවචර චිත්තචෛසික ධර්ම. ඊළඟට අර චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති රූප 6යි අතීත අනාගත දෙවිසි රූපයයි. ඔය ටිකනේ අරමුණු උනේ. නමුත් මේ චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති අවිභූතාරම්මන වීතියට හැම ධර්මයක්ම අරමුණු වෙනවා. ඒ කියන්නේ ඒකට අරමුණු වෙනවා සිත් 121ම, චෛසික 52ම, ඊළඟ අතීත ඒ වර්තමාන අනාගත කියන මේ දෙවිසි රූපේම ඊළඟට කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්ති කියන මේ හැම එකක්ම මේකට අරමුණු වෙනවා. එතකොට ඒ නිසා මේ චිත්ත වීතියෙන් තමයි වැඩිපුර ධර්ම ප්‍රමාණයක් අරමුණු කරන්නේ. ඒ නිසා මේ චිත්ත වීතියේ තදාරම්මණයන්ගේ පහළවීමකුත් නැහැ. මොකද අප්‍රකට අරමුණු නිසා. ඉතින් ඒ අනුව තමයි අපගේ සිතෙන් මේ යම්කිසි ප්‍රඥප්ති වශයෙන් ආරම්මණයක් අරමුණු කරනකොට ඒ වගේම තවත් අතීත අනාගත වශයෙන් පවත්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අරමුණු කරනකොට ඊළඟට මේ චිත්ත චෛසික වශයෙන් පවත්නා මේ සිත් 121ම චෛසික 52මත් කියන මේ හැම ධර්මයක්ම මේ චිත්ත වීතියෙන් අරමුණු කරනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ సంతානය තුල හැම වෙලාවකම මේ කියන චිත්ත වීතීන් තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒ අනුව තමයි අපි කල්පනා කරනවා කියලා හරි හිතනවා කියලා හරි කියන්නේ. ඉතින් අපි ඊළඟට තේරුම් ගන්නට ඕන මේ මනෝද්වාරික චිත්ත වීති පහළ වීමේ හේතු මොනවද කියලා. දැන් මනෝද්වාරික චිත්ත වීති පහළ වෙන්න හේතු ගොඩාක් තියෙනවා. දැන් පංචද්වාරික චිත්ත වීති පහළ වෙන හේතු ප්‍රකටයිනේ. රූපයක් දැක්කහම චක්කුද්්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා. ශබ්දයක් ඇහුවාම සෝතද්්වාරික. ඊළඟට රසයක් වින්දනය කළාම ඊළඟට සුවඳක් දැනුණාම ස්පර්ශයක් ලැබුණාම ඒ විදිහේ කායද්්වාරික ආදී චිත්ත වීති පහළ වෙනවා. එහෙනම් මනෝද්්වාරික චිත්ත වීති පහළ වෙන්නේ මොන හේතු නිසාද කියනවා මේ රූපාදී ආරම්මණයන් ద్వාරයන්ගේ ගැටීම හේතු කරගෙනත් මනෝද්වාරික වීති පහළ වෙනවා. පැහැදිලිනේ ඒක. කියන්නේ අපි ඉගෙනගෙන තියෙන රූපයක් ගැටුනහම චක්කු ප්‍රසාදයේ එතන චක්කුද්්වාරක එක වීතියක් පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඒත් එක්කම තවත් මනෝද්වාරක වශයෙන් චිත්ත වීති හතරක්ම පහළ වෙනවා කියලා. ඉතින් ඒ අනුව පැහැදිලි මේ බාහිරින් පවත්නා රූපාදී ආරම්මණයක් ගැටීමේ හේතු කොටගෙනත් මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඊළඟට කියනවා ප්‍රඥප්ති අරමුණු ඔස්සේ තමන් නොඑක් දේවල් පිළිබඳව කල්පනා කරනකොට අන්න ඒ හැම වෙලාවකම පහළ වෙන්නේත් මනෝද්වාරික වීති. ඊළඟට Taman පොත්පත් කියවනකොට අන්න පොත්පත් කියවනකොට පහළ වෙන්නේත් මේ මනෝද්වාරික චිත්ත වීති. අප්‍රමාණ කෝටි ගණන් පහළ වෙනවා. ඊළඟට අපි තවත් කෙනෙක් එක්ක සාකච්ඡාවක් පවත්වමින් ඉන්නකොට මේ සාකච්ඡා කරනකොට අන්න ඒ ඔස්සේ පහළ වෙන්නේත් බොහෝ අතිවිශාල මනෝද්වාරක චිත්ත වීති තමයි පහළ වෙන්නේ. ඊළඟට අපේ යම්කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් විමසනකොට ඒ කෙනා ඒ ප්‍රශ්නයන් පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ ප්‍රශ්න පිළිබඳව හිතනකොට මේ හැම වෙලාවකම පහළ වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති. ඊළඟට අපි භාවනා කරනකොට අන්න භාවනා කරනකොට පහළ වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති. ඉතින් මෙන්න මේ විදිහට సంతානය තුල අපේ ජීවිතය තුල වැඩිපුරම පහළ වෙන්නේ මනෝද්වාරික චිත්ත වීතිය. අපි S2 පියාගෙන හිටියත් සිත් පහළ වීම නවතිනවද? නෑනේ. කොච්චර පහළ වෙනවද? ඒ ඔක්කොම මනෝද්වාරික වීතිමේ පහළ වෙන්නේ. ඒතර ඒ පහළ වෙන්නේ ඔය කියන චිත්තක්ෂණ 17ක් ආවශ්‍ය නැති අවිභූතාරම්මන වීතිය. ඒතර මේ චිත්ත වේති තුල තවත් කොටාසයක් තියෙනවා අනුබන්ධක චිත්ත වේති කියලා. ඒතර අනුබන්ධක මනෝද්වාරික චිත්ත වේති කියලා කියන්නේ යම් වෙලාවක එක ආරම්මණයක් ගැටුනහම సంతානේ ඒ ආරම්මණය උපනිශ්‍රය කරගෙන චිත්ත වේති දහස් ගාණක් පහළ වෙනවා. ඒක හරියට දැන් අපි ඝණ්ඨාරයක් එකවරක් නාද කළාම ඔයත් අහලා තියෙනවානේ ඒක දෝංකාරයේ හැටියට තවත් ඒ ඔස්සේ ශබ්ද කීපයක්ම අපිට ඇහෙනවානේ දෝංකාරයේ හැටියට. නමුත් අපි එක වෙලාවකයි ඝණ්ඨාරය ගහන්නේ. නමුත් ඒ ඔස්සේ තව බොහෝ ශබ්ද ප්‍රමාණයක් ඇති වෙනවා. අන්න ඒ වගේ අපේ එක වෙලාවක දකින රූපයක් හෝ ශබ්දයක් හෝ එහෙම නැත්නම් මනෝද්වාරයේ ගැටෙන ආරම්මණයක් හේතු කරගෙන ඒ ඔස්සේ මනෝද්වාරික චිත්ත වීති දහස් ගාණක් පහළ වෙනවා. ඒක උදාහරණයකින් කිව්වොත් එහෙම දැන් හිතන්න Tamanට මීට පෙර කවදා හරි දවසක කෙනෙක් බැනලා තියනවා කියලා හිතන්න. බලලා ඇති නෝනක තරන්නේ. එතකොට දැන් මේකක් මතක් වෙනවා. දැන් නිකන් ඉන්න ගමන් මතක් වෙනවනේ. අන් ඒතර මතක් වෙන ඔය කියන චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති විභූත ආරම්මන හෝ අවිභූත ආරම්මන වීති තමයි පහළ. මෙතන පහළ අවිභූත ආරම්මන වීති පහළ වෙන්නේ. එතකොට දැන් ඒක මතක් වෙච්ච ගමන් මේ එක චිත්ත වීතියක් නේ ඒක මතක් වෙනවා කියලා කියන්නේ. මනෝද්වාරක වීතියක් නේ. ඒතර ඒ ඔස්සේ කොච්චර චිත්ත වීති ප්‍රමාණයක් පහළ වෙනවද ඒ කරමුණු කරගෙන. ගොඩාක් පහළ වෙනවා නේ. එක්කෝ තමන් ඒක සාධාරණීය කරන්න හරි එක්කෝ අපරාධ කියන්න හරි මම ඒ වෙලාවේ හිටපු තත්වය ගැන ওই විදිහේ චිත්ත වීති සමහර දහස් ගාණක් පහළ වෙන එක දිගට අන්න මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා අන්න ඒවට කියනවා අනුබන්ධක චිත්ත වීති කියලා කියනවා ඉතින් ඒ අනුව අපේ సంతානය තුල අපි නුවණින් හිතුවොත් අන්න බලන්න අපේ එදිනෙදා ජීවිතය තුල පහළ වෙන්නේ මේවා තමයි හැම වෙලාවකම ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ සංයමයක් නැති හිත හරි පීඩාවක් කියලා Tamanට හරි බරක් කියලා කියනවා. ඒ දැන් මේවා ඇත්තටම ප්‍රයෝජනයක් නැති දේවල්නේ. දැන් අපි අතීත ඒ ආරම්මණය ගැන සිතවිලි පහළ වුණා කියලා අපිට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ යම් වෙලාවක මනෝද්වාරයේ ආරම්මණයක් ගැටුණාම ඒ ගැටුණට පස්සේ සිත් පහළ වෙන එක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්නට ඕන කරන්නේ හැම වෙලාවකම බොහොම නුවණින් යුක්තව සමාධිමත් හිතකින් යුක්තව මේ Tamanට අවශ්‍ය ආරම්මන නැත්නම් Tamanට අදාළ දේවල් විතරක් කල්පනා කරන එක. කියන්නේ දැන් Tamanට කොහෙත්ම අදාළ නැති දේවල් එහෙම හිතින් අයින් කරන්නට ඕන. නමුත් මේ සිතේ තියෙන ස්වභාවය තමයි ඕන වෙලාවක ආරම්මන පැමිණෙන්න පුළුවන්. ආරම්මන වැටහෙනවා. දැන් අපි අපි හිතමු අපිට කවදා දැන් අවුරුදු 10කට 15කට විතර කලින් වෙච්ච දෙයක් දැන් මතක නෑ කියලා. නමුත් හෙට මතක් වෙන්න පුළුවන්. මොකක් හරි එහා සමාන අදාළ සිද්ධියක් Tamanට දකින්නට ලැබුණොත්, අහන්නට ලැබුණොත්, එක්ක පත්තරයකින් හරි කියවන්න ලැබුණොත් අන්න ඒ එදා දැන් Taman දකින දේ උපනිශ්‍රය කරගෙන ඒ අතීත දේවල් ඔක්කොම මනෝද්වාරික වශයෙන් චිත්ත වීති හැටියට එන්න පුළුවන්. ඉතින් අන්න ඒ හැම වෙලාවකම පහළ වෙන්නේ මේ කියන මනෝද්වාරික චිත්ත වීති. ඉතින් අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ ප්‍රධාන වශයෙන් සිහිපත් කරන චිත්ත වීතීන් තුල අපේ අවබෝධ කළ යුතු කාරණාව තමයි අපේ సంతානය තුල අතරක් නැර සිදුවන ක්‍රියාකාරීත්වය තමයි මේ තුලින් විග්‍රහ කරලා පෙන්වලා දෙන්නේ. ඉතින් එතකොට අපි තවත් උදාහරණ හැටියට පැහැදිලි කළොත් එහෙම දැන් හිතන්න තමන් යම් වෙලාවක පන්සලට ගිහිල්ලා හරි තමන්ගේ පන්සලේ තියෙන බුද්ධ රූපයක් දකිනවා කියලා. ඒතර ඒ බුද්ධ රූපයක් අරමුණු කරනකොට ඒ මොහොතේ අපි අරමුණු කරන්නේ පච්චුප්පන්න ආරම්මණයක් තුළින් මේ චක්කුද්්වාරික චිත්ත වීතියක් පහළ වෙන්නේ. ඒ කියන්නේ රූපය දැක්කා කියලා කියන්නේ. ඒතර අපි gedaraවට පස්සේ අපි ওই රූපය මතක් කරනවා. ඒතර දැන් මේ මතක් කරනකොට දැන් පහළ වෙන්නේ චක්කුද්්වාරික වීතියක්ද? නෑ. අපේ ඒ රූපය දැක්කා කියලා සිහිපත් කරනකොට පහළ වෙන්නේ ඒ අතීත රූපය. එතන අතීත රූපය කියලා කිව්වේ අපි ඒ මොහොතේ දැකපු රූපේ චිත්තක්ෂණ 17කින් නිරුද්ධ වුණා. ඒ රූපේ දැන් නැහැ. එහෙනම් අපි දැන් මතක් කරන්නේ අතීත රූපය අරමුණු කරලා මම මේ වගේ දෙයක් දැක්කා කියලා සිහිපත් කරනකොට අන්න ඒ ඔස්සේ පහළ වෙන්නේ මේ අතීත රූපේ අරමුණු කරගත්ත මනෝද්වාරික චිත්ත වීතිය. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැති. ඉතින් අන්න ඔය අනුව තමයි මේ ජීවිතේ ගෙවිලා යන්නේ. ඔය විදිහට ගෙවිලා යන්නේ. ඉතින් මේක දැන් අවසානයක් දකින්න ලැබෙන්නේ කොතනකවත්. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ වදාරන්නේ දැන් අපේ මුළු සාංශාරික ජීවිතේ පුරාවටම මෙන්න මේ ආකාරයේ ස්වභාවයක් තමයි විද්‍යමාන වෙලා තියෙන්නේ. කියන්නේ අපි දැන් මේ සාංශාරික භවය මිදීමක් නැත්තේ කවරක් නිසාද? ඉතින් මේ චිත්ත වීතීන්ගේ පහළවීම මේ භවාංග සිතත් උපනිශ්‍රය කරගෙන දැන් අපේ අනිත් දේවල් පිළිබඳව කොතෙක් අසහියෙන් කටයුතු කළත් මේ සිත් පහළ වෙන එක නම් නවතින්නේ පැහැදිලිද මේ මේ සිත් පහළ වෙන එකම තමයි ජීවත් වෙන්නේ. දැන් යම් වෙලාවක සිතක් පහළ වෙන්නේ නැත්නම් ඒ පහළ නොවෙනවා නම් ඒ අවස්ථා කීපයයි තියෙන්නේ. ඒ තමයි එක්ක අසඤ්ඤ භවයේ. මොකද අසඤ්ඤ භවයේ තුල මේ තමන් ධානයෙන් සිත යටපත් කරලානේ තියෙන්නේ. ඒ නිසා අසඤ්ඤ භවය තුල සිත් පහළවීමක් නැහැ. ඒ හැරුණුකොට අනිත් හැම වෙලාවකම සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් රහතන් වහන්සේ Nirodha Samapattiයට සමවැදිච්ච අවස්ථාව හැර අනිත් හැම වෙලාවකම සිත් නම් පහළ වෙනවා. එහෙනම් ලොකු කාර්යයක් මේ ඇතුළතින් වෙනවා. ඒක තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ රූප දකිනවා, ශබ්ද අහනවා, කල්පනා කරනවා, හිතනවා, සතුටු වෙනවා දුක් වෙනවා හඬනවා වැළපෙනවා කරුණාව උපද්දවනවා මෛත්‍රිය වඩනවා මේ ඔක්කොම චිත්ත විහිති පහල කිරීම. ඉතින් අන්න ඒ අනුව තමයි අපි තේරුම් ගන්නට ඕන කරන්නේ මේ චිත්ත වීති හැටියට අපි ඉගෙන ගන්න දේවල් මේ 아무තු දේවල් නෙවෙයි. මේ අපේ ජීවිතය තුළ හැම වෙලාවකම සිදුවන අපිට අවබෝධ කරන්න බැරි ස්වභාවයක් තමයි මේ චිත්ත වීති තුළ උගන්වන්නේ. ඉතින් අපි මේ දේවල් ඉගෙන ගැනීම තුල තමන්ට ලැබෙන ඵලය කුමක්ද? දැන් ප්‍රතිලාභයක් තියෙන්න ඕනනේ. දැන් මේ චිත්ත වීති ඉගෙන ගන්න එක ලේසි නෑ. අමාරුයි. ඒතර ඒ නිසා තමයි බොහෝ අය මේ චිත්ත වීති මග හැරලා දානවා. කියන අත්හරිනවා මේක බෑ තේරුම් ගන්න කියලා. ඇත්තටම චිත්ත වේතීන් ඉගෙන ගැනීමේ තියෙන ප්‍රතිලාභය තමයි තමන්ට ජීවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි යම් වෙලාවක රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුවත්, තමන් මේ මෛත්‍රිය වඩනකොට හරි, කරුණාවක් වඩනකොට හරි, කෙනම් අවස්ථාවකදී හෝ තමන්ගේ ජීවිතය තුළ ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ තුළ අර තමන් තුළ දැඩි විදිහට තියෙන මේ සත්ව පුද්ගල භාවය දුරු වෙන්නේ කුපනිස්රේ වෙනවා. දැන් හිතන්න දැන් සාමාන්‍ය ලෝකයේ තුල අපි මේ දකින දේවල් අහන්නට ලැබෙන දේවල් කො රාජකාරී කරන ස්ථානයේ හෝ සිදුවන සිද්ධීන් ඔස්සේ ප්‍රමාණ කළ නොහැකි චිත්ත වීති ප්‍රමාණයක් පහළ වෙනවා. ඒතර තමන් මේ ගැන අවබෝධයෙන් හිටියොත් අන්න තමන්ට යම්කිසි කෙනෙක් කියන දේ තුල දකින්නට ලැබෙන දේ තුල තමන් අර වෙනදා වගේ ඒ ලෝකය තුල අමුතු ඝට්ටන ඇති කර ගන්න හරි ඒ ඔස්සේ ඇලෙන්න යන්න හරි ප්‍රශ්න ඇති කර ගන්න හරි පෙළඹෙන්නේ නැහැ මොකද ඒ කෙනා මේ ධර්මතාවය දකින නිසා ඒ ශබ්දය ඇහෙනකොට හරි ඒ දේ දකිනකොට හරි Tamanට තේරෙන මේ දැකීම වශයෙන් සිදු වුනේ ඒක අරමුණු කරගෙන චිත්ත වීතියන්ගේ පහළවීමක්. ඒතර මට යම් කෙනෙක් කියන දෙයක් ඇහුණා නම් ඒ අහන දේ උපනිශ්‍රය කරගෙන මා තුල සිදු වුනේ චිත්ත වීතියන්ගේ පහළවීමක්. ඒ හැරුණකොට වෙන දෙයක් සිදු වුනේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයාට මේ පිළිබඳ අවබෝධයක් නැති නිසා මොකද කරන්නේ? මේ ඔස්සේ කොයිතරම් ගැට්ට නැති කරගෙන තියනවද? වාද විවාද කර ගන්නවද? දැන් අපේ අප තුළ තියෙන මේ ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි බොහෝ කම්පාවන්ටපත් වෙන්නේ ජීවිතය තුළ. මේ ධර්මතාවය දකින්න නැති නිසා. ඒතර අපි යම් වෙලාවක මේ ධර්මතාවය දැකගත්තොත් මේ ලෝකයේ තුල අපිට මුකුත්ම ඝට්ටනයක් ඇති කරගන්න තුව ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න දැන් අපේ ඒ පිළිබඳව කල්පනා නොකර හිටියට අද ලෝකයේ ඉන්න වැඩි පිරිසක් දුක් වෙනවා තමන්ට මේ ආහාර වේලක් අනුභව කරන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ තමන්ට කෑම ටිකක් කන්න බැරි වුණා කියලා දුක් වෙන මිනිස්සු නැද්ද ලෝකයේ තුල ජීවත් වෙනවා. ඊට පස්සේ දැන් මට ලස්සන දේවල් දකින්න අවස්ථාවක් නැහැනේ. මට ලස්සනට අඳින්න පළඳින්න අවස්ථාවක් නැහැනේ. මට ගෙයක් දොරක් හදාගන්න අවස්ථාවක් නැහැනේ. වාහනයක් ගන්න අවස්ථාවක් නැහෙනේ. විවාහයක් වෙන්න අවස්ථාවක් නැහෙනේ. ওই විදිහට මේ ලෝකයේ තුල දුක් වෙන මිනිස්සු අනන්ත අප්‍රමාණව ඉන්නවා. දැන් අපි දකින්නේ බොහොම සුළු ප්‍රමාණයක්නේ. නමුත් ලෝකයේ වැඩිපුර අපි කල්පනා කළොත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මේවා. හැම වෙලාවකම දුක් වෙනවා. එතකොට මේ ඔක්කොම එන්නේ ආත්ම දෘෂ්ටියත් එක්ක. හැබැයි මම කියන්නේ මේක වැරද්දක් කියලා. ඒ කියන්නේ දැන් කෙනෙක්ට අපි හිතමු මේ මට ගියක් දොරක් හදාගන්න බැරි වුණා, ඉගෙන ගන්න බැරි වුණා, වාහනයක් ගන්න බෑනේ කියලා මේ කල්පනා කරන එක වැරද්දක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය. මොකද අපි නුවණින් තේරුම් ගන්න ඕනේ මේ අභිධර්මයේ ඉගෙන ගත්තා කියලා මේ කාටවත් රැකියා කරන්න එපා කියලා හරි නේද? ඊට පස්සේ මේ විවාහ වෙන්න එපා, දරුවන් හදන්න එපා, ඉගෙන ගන්න එපා, යාන වාහන ගන්න එපා, ගෙවල් දොරවල් හදන්න එපා කියලා උගන්වන්නේ නැහැ. ඒක වැරදි පැත්තක්නේ. මොකද භෞතිකවල අපි මුලිනුත් සිහිපත් කළා බුදුදහම තුළ භෞතික වස්තු ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. අපි මේ උත්සාහ දරන්නේ භෞතික වස්තු ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. సంతානය තුළ හටගන්න මේ ඇති වෙන, දැවෙන, තැවෙන, කම්පා වෙන ස්වභාවය දුරු කරන්න. ඒතර ඒ කෙනාට තමයි ඒ දේවල් උනත් හොඳින් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපිට කොයිතරම් වස්තුන් තිබුණත් මානසික සන්තුෂ්ටිය නැත්තම් ඒ දේවල් භුක්ති විඳින්න පුළුවන්ද? බෑනේ. කොච්චර කම්පා වෙනවද? එහෙනම් මෙතන අපි පැහැදිලි කරන්නේ මේ ධර්මතාවයන් ඔස්සේ මේ ලෝකයේ තුල තමන් දියුණුවටපත් වෙන්න ඕන භෞතික වශයෙන්. තමන්ගේ ජීවිත. මොකද දැන් අපි දැන් මේ අභිධර්ම පන්තිය පටන්ගෙන දවුරුද්දක් පහ වුණා. ඒතර මෙතන ඉන්නේ මුකුත්ම කරන්න බැරි මේ නිකන් වැඩක් නැති පිරිසක් නෙවෙයි මෙතන ඉන්නේ. මෙතන මේ මානව සම්පත් කළමනාකරුවෝ ඉන්නවා. ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඊළඟට බැංකුවල කළමනාකරු වශයෙන් කටයුතු කරන පිරිස් ඉන්නවා. ඊට පස්සේ නීතිඥයෝ ඉන්නවා. ඒ ක්ෂේත්‍රයේ නියැලෙන අය. තවත් නොයෙකුත් ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒතර මෙතන ඉන්න කාටවත් මේ අවුරුද්ද පුරාවට අභිධර්ම ඉගෙන ගත්ත කියලා ජීවිතේ පා වුණාද? නැහැනේ. රැකියාව කරන්න බාධාවක් වුණාද? ඒත් නැහැ. එතකොට ඒ කිසි දෙයක බලපෑමක් උනේ නැහැ. තමන් ඒවත් දියුණු කරගෙන අර වෙනදට වඩා බොහොම සතුටින් මේ දේවල් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගත්තා. එහෙනම් අපිට පැහැදිලි නම් මේ අභිධර්මය ඉගෙනීම තුළ මේ අභිධර්මය කියන එක මිනිස්සුන්ට අදාළ නෑ කියන එක බොරුවක් කියන එක මෙතනින්ම පැහැදිලිව පේනවා. ඒතර අපි මෙතන ඉන්න මේ පිරිස එක්ක අපි දන්නවා මේ අභිධර්මයත් එක්ක තව බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය මහාචාර්යවරු නොඑක් අංශයන්හි කටයුතු කරන බුද්ධිමත් පිරිසක් එකතු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ මේක පිළිගන්නවා. මොකද එහෙනම් පැහැදිලි එන මේ අභිධර්මයේ ඉගෙනීම තුළ Tamanට සිදුවෙන්නේ යහපතක්මයි. නේ? ඒතකොට යහපතක්මයි සිදුවෙන්නේ. ගැටලුවක් නැහැ. තේන ගැටලුවොත් निराකරණය වෙනවා. එහෙනම් අන්න වෙනද ඇලෙන්න ගැටෙන්න යන කෙනා දැන් ඇලෙන්න යන්නේ නැහැ ගැටෙන්න යන්නේ නැහැ. Taman ඒ කාර්ය බොහොම සතුටින් කරනවා. ඉතින් අන්න ඒ ඔස්සේ මේ චිත්ත වීති ඉගෙන ගැනීම තුල අන්න ඒ දේවල් Tamanට බොහොම හොඳින් අවබෝධ කරගෙන ජීවිතේ යහපත් ආකාරයෙන් ගොඩනගාගෙන තමන් කරන කටයුතු බොහොම සාර්ථකව කරගෙන අනිත් අයට වඩා ඉක්මනින්ම නිවනට ලං වෙන කෙනෙක් බවටත් පත් වෙනවා. ඉතින් මීට වඩා අද අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරගනිමු මේ චිත්ත වීතියෙන් ඇතුළු මේ අභිධර්මයන් ඉගෙනීම තුළ මේ හැම කෙනෙක්ම ගොඩනගාගත්තු මේ ධර්ම ඥානය මේ හැම දිනාටම Tamanගේ මෙලොව ජීවිතය සුවපත් කරගෙන මේ කිසිම ලෝකයක් සමග වස්තුන් සමග ඇලීමක් ගැටීමක් ඇති කර ගන්න නැතුව Tamanගේ సంతාණය පීඩාවකට පත් කරගන්න නැතුව බොහොම සතුටින් යුක්තව ප්‍රසාදයකින් යුක්තව කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව මේ ලෝකයේ තුල ජීවිතය ගත කරලා මේ කිසිම ලෝකයක් සමග ඇලීමක් ගැටීමක් ඇති කරගන්න නැතිව මේ සියලු ලෝකයන් ඉක්මවා යෑම පිණිසම මේ හැමදිනාටම මේ උතුම් ධර්ම අවබෝධඥානෙ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.